අපි මේ පූර්ණ කාලීනව භාවනාවකදී සිටින පිළිසක් වශයෙන් ඒ භාවනාවට අදාළ මූල ධර්ම කරුණුත් තම තමන් අත්දකින්නා වූ අත්දැකීමුත් කියන මේ දෙක සමබර කරමින් ඉදිරිපත් කරගන්නට යෙදුන මේ ධර්ම දේශනා මාලාවේ පසුගිය අවස්ථා කීපයකදී අප්‍රමාදය මුල් කරගෙන ඒ අප්‍රමාදීව කටයුතු කරන යෝගාවචරයේ ක්‍රමක්‍රමයෙන් එක එක අවිද්‍යාවන් සම්මෝහයන් අඳුරවල් දුරු කරමින් විද්‍යාලෝකය ක්‍රමක්‍රමයෙන් පහල කරගන්න හැටි මේ ප්‍රතිපatti මාර්ගය එලිකක් වන්දි යෙදුණා. ඒ අනුව අපි සම්මත්ත කතා ඥාන සම්මාදිට්ඨියත් කම්ම සම්මෝහයක් කියන මේ යුගලය මූලින්ම තේරුම් අරගෙන ඉදිරිපත් කරගෙන ඊළඟට යෝගාවචරයේ වශයෙන් ඉදිරිපත් කරගත යුත්තා වූ ධම්ම පවත්තාන ඥාන සම්මා දිට්ඨියත් ඒක ප්‍රතිපක්ෂ වූ ධම්ම සම්මෝහයක් කියන මේ කාරණාව විස්තර වශයෙන් ඉදිරිපත් කරගන්න යෙදුණා. මේ ධම්ම වවත්තාන ඥානය මේ ධම්ම වවත්තාන ඥානය නිසා පහළ වෙන්නා වූ මේ සම්මා දිට්ඨිය සම්මතකතා ඥානයටත් සම්මතකතා ඥාන සම්මාදිට්ඨියකට වඩා විශේෂ භාවයක් අත්‍යන්ත භාවයක් සමීප භාවයක් පූර්ණ කාලීනව කළ යුතු භාවයක් කියන බව අපි එදා මතක් කරගන්න යෙදුණා. ඒ නිසා කම්මසකතා ඥාන සම්මාදිච්ඡය වඩාගත් කෙනෙකුට ලැබෙන විවෘත වෙන සංදිස්ථාන තුනකින් කාම මාර්ගය, ඥාන මාර්ගය, ප්‍රඥා මාර්ගය කියන මාර්ග තුنين ප්‍රඥා මාර්ගයේ තේරුම් අරගත්තා වූ ප්‍රඥා මාර්ගය ඉදිරිපත් කරගත්තා වූ නැත්නම් විපස්සනාව ප්‍රතිපත්තාණය ඉදිරිපත් කරගත්තා වූ යෝගාවචරයේ වැඩපිළිවෙලටයි මෙන්න මේ කියන දෙවෙනි ධම්මවත්තාන ඥාන සම්මාදිට්ඨිය ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය ඉදිරිපත් කරගෙන කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියෙන් හිත පැහැදිලි කරගෙන ඒ පැහැදිලි කරගත්ත හිතට එල්ල වෙනා වූ ඉදිරිපත් වෙනා වූ අවස්ථා තුنين වටිනාම උතුම්ම අවස්ථාව වේ. අත්ත ඇති හැටි තේරුම් ගැනීම. එහෙම නැත්නම් භූතම් භූතතෝ පස්සති කියන විදිහට තියෙන දේ තියෙන විදිහට තේරුම් ගැනීමේ කර්තව්‍ය භාර්දුර කර්තව්‍යයට පෙළඹුණා වූ එළඹුණා වූ පිළිස ඒ කියන්නේ මේ භාවනා කරන මේ ධර්මයේ අහන පිළිස මෙන්න මේ ධර්ම වවත්තාණය කියන කටයුත්තට පෙළඹෙනවා. ඒ ධර්ම වවත්තාණයේ යම්තාග්‍රත ක්‍රමානුකූලව ඉදිරිපත් කරන්ට යෙදී තියෙන මේ උපදේශ මාර්ගයට අනුවම පවත්තාණය සිද්ධ කරනවා නම් ක්‍රමයෙන් ඒ ධම්ම වවත්තාණ ඥාන සම්මාදිට්ඨිය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ ධම්මවත්තාන ඥාන සම්මා දිට්ඨිය ප්‍රකට වෙන්න වෙන්න වෙන්න ධම්ම සම්මෝහය දුර වෙන්න පටන් ගන්නවා. වෙන විදිහකට කියනවා නම් මේ ලෝකේ පවතිනා වූ මේ සම්මුති ස්ත්‍රියවක්ය පුරුෂේක්ය හොඳය නරකය ලාභය ලාභය කීර්තිය ප්‍රශංසාය මේ ආදී වූ විවිධාකාර සම්මුති බිඳගෙන හිත ක්‍රමයෙන් පරමාර්ථය දිහාවට නංවන ගතියක් මේ ධර්ම පවත්තානේ පවත්වනවා. වෙනත් විදිහකට තවත් විදිහකට කියනවා නම් ඉදිරිපත් කරන අරමුණු වල ඒ අරමුණේ යත්තා වූ සම්මුති හැඩය සම්මුති නාමය දිඳලා ඒ තුල ඇත්තා වූ නාම රූප ධර්මයේ දැකිය යුතුයි දකිනී කියන මේ ව්‍යාපාරය තමයි මේ ධර්මවවස්ථානය කියලා කියන්නේ. මේ නිසා මේ ව්‍යාපාරය සාර්ථක වෙනවයි කියලා කියන්නේ මතුවෙන මතුවෙන අරමුණක නාම ධර්ම මේකය රූප ධර්ම මේකය කියලා දැක ගන්න පුළුවන් විකද භාවයක් යෝගාවචරයාගේ හිතට ඥාන ඇසට ඉදිරිපත් වෙනවා. මේ මේ ඉදිරිපත් වීම නිසා මෙතුවා කල් සංසාරේ පැවතුනා වූ ඒ ධර්ම සංගෝය ක්‍රමක්‍රමයෙන් දෙදෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි යෝගාවචරය තුළ මෙන්න මේ සතිපට්ඨානය කියන අමුතුම යාන්ත්‍රණය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සතිය පිහිටුවීම. සතිය පිහිටුවීමේදී ඒ සතියේ ලක්ෂණ වශයෙන් රස වශයෙන් ප්‍රතිපත්තාන වශයෙන් පදත්තාන වශයෙන් අපි එදා සාකච්ඡා කරන්න යෙදුන සතියේ ලක්ෂණ මේවය කියලා යෝග අවස්ථ තමන්ගේ අත්දැකීමෙන් අරමුණට දෙලින්ම මෙනෙහි කරන හිත ඉදිරිපත් වෙච්ච වෙලාවේදී සතිය පවතිනකොට මෙන්න මෙහෙමයි සතියේ කෘත්‍යය මෙහෙමය ඒක හැදෙන්නේ මෙහෙමය ඉතින් ලැබෙන ආනිසංස මේවය කියලා තමන්ට අත්දැක ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් මේ සතිපට්ඨානයේ ප්‍රතිපට්ඨානයේ කියලා කියන මේ වචනේ තුලතාව මේ සතියක් ඒ සතිය පිළිපැදීමක් කියන මේ කටයුත්ත තමන් වශයෙන් අත්‍යන්ත වශයෙන් සොපිය වශයෙන් අධ්‍යක් ගන්න පුළුවන්. මේ අධ්‍යක් ගන්න වෙලාවේදී මේ සතිපට්ඨානයේ කියන මේ වටිනා බුද්ධ වචනේ තුලතා වූ සතියේ ස්වરૂපේ යෝගාවචරය සමන්තලින් අත්දකින්න. මේ සතිය පිහිටන වෙලාව මේකය නොපිහිටන වෙලාව මේකය කියලා යෝගාවචරයට තමන්ගේම අත්දැකීම් වලින් තියාගන්න පුළුවන්. අරමුණක් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී මේ සතිය කියන්නේ මේකය ඒක දැන් මට පිළිතලාද තියෙන්නේ ඒක මට පිළිතලා නැද්ද තියෙන්නේ කියන එක තේරුම් බේරුම් කරගන්න කිසිම අපහසුතාවයකටපත් වෙන්නේ නැහැ ක්‍රමය දැනගෙන යෝගාවචරයා මේ ධර්ම වවත්තානේ පවත්වනවා මේ වෙලාවට ඒ සතිය පිහිට වීමේ මුලින් මුලින් යෝගාවචරයා වැටි වැටි නැගිටින ධර්මයක් වගේ නිතරම දිඳන නිතරම මුර්ධව පවතින දැඩි රාගයටපත් නොවන සතියකින් පටන් අරගත්තට පහු වෙනකොට මේ සතිය පිහිට වීම සතිධානය කියන එක පාගෙන අර උපසර්ග පදයට ගැලපෙන විදිහට උත්කෘෂ්ඨ විදිහට උතුම් විදිහට අග්‍ර විදිහට සාමත්ම අත්‍යන්ත විදිහට පිළිීමේ දක්ෂතාවය පහළ වෙනවා. ඒකට යෝගාවචරය තුළ Taman තුළම අරමුණක් මතුවෙන වේගය කොච්චරද ඒ හා සමාන වේගයකින් හෝ ඊට වඩා වේගයකින් නැත්නම් අරමුණ මතුවෙනවා හා සමගම අරමුණේ සතිමත් වීම කියන්නේ මොකද්ද ඒක කල යුත්තේ ඇයි ඒක කරන්නේ කොහොමද ඒක කෙරුවොත් ලැබෙන ආනිසංස මොනවද කියලා යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා එහෙමනම් මේ යොහුසුලුව සතිය පැවැත්වීම විශේෂයෙන්ම මේ ධර්මතාවල ඇත්තා වූ නාම ධර්ම සහ රූප ධර්ම වල ඇත්තා වූ තා වහා වේගයෙන් ඇති වෙන වහා වේගයෙන් නැති වෙන ගතිය නිසා ඒ தත්ත්වය ඒ ධර්ම ගුණ ධර්ම ස්වરૂපය තමන්ගේ ඥාණයට හසු කර ගන්න නම් ඒ ධර්මයේ මතුවෙන පවතින නැති වෙන වේදයට වඩා වේගයකින් ඒ ධර්මයේ ඉහි ලඟ වෙන ගතිය තියෙනවා මෙන්න මේ විදිහට මතුවෙන මතුවෙන අරමුණට හිත නංවා දෙන නැත්නම් විතක්කය කියලා කියන ධානාංගය පවතින නම් ස්ථානත් යහුසුදු සතියක් අත්‍යවශ්‍යයි මේ සතිය මේ නිසා බුදුරජාණන් වහන්සේ අර පාඨයේ උපසර්ග පදයේ පෙන්වනවා මේකට අර්ථකථනය දක්වන ආචාර්යවරුන් වහන්සේලා උත්කන්තිත්වා පරිකන්තිත්වා පත්තරිත්වා පවත්තති කියලා ඒ මේ සතියේ මේ විශේෂ මේ තාමත් අත්‍යන්ත තාම සමීප පිහිටවීම විශේෂණ පදවලින් පෙන්වනවා ඒ හරියට කියනවනම් කොච්චර වේගයකින් මතුවෙන ආරමුණට හිත විහිදුවන්න ඕනේද විදින්න ඕනේද යොමු කරන්න ඕනේද එල්ල කරන්න ඕනේද කියනවනම් හරියට මේ මතුවෙන ආරමුණ උදුරා ගන්නා සුළු කෙරේ වෙන විදිහකට කියනවා නම් හරියට හදිසියක් හර්ධරයක් එක්ක වෙලාවක වෙන බාධක කම්කටොළු අමතක කරලා වහාම රෝගියේ ඒ ආරෝග්‍ය කාලාවකට ප්‍රතිකාර මධ්‍යස්ථානට යවන වෙලාවක වගේ මේ හිත අරමුණෙන් යට වෙන්න දෙන්නේ නැතුව වහාම අරමුණ අල්ලා ගන්න ස්වරූපයකට උදේගෙන් ඉදිරියට යනවා. මේ ළඟට අරමුණ ඉඳා බහින ස්වරූපයකට අරමුණ ආත්පසින් අල්ලා ගන්නවා. අරගෙන උදුරා ගන්නවා. හරියට සමාන හතයුත්තක් කරන්න ගියාම ඒ හතයුත්තේදී දැඩිව ඒ හතයුත්තේ පිළිතියොත් හොඳට සාහවුරු වුණොත් හතයුත්තෙන් අනුතරක් සිදු වෙන්නේ නැතුව Tamande ඒ හතයුත්ත කරගන්න පුළුවන් භාජනයක් මැදින පුද්ගලයා දැඩිව භාජනයේ අල්ලාගෙන මැදිනවනම් ඒ භාජනයේට හානියකුත් කෘත්‍යයට බාධාකුත් නැතුව කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ හොඳට දැඩිව අල්ලා ගන්නා ස්වරූපයේ මෙතනදී මේ යොහුසුල සතිය පවතිනවා. ඊළඟට ඒ විදිහට ඒ අල්ලා ගැනීම හෝ ඒ විදිහට ඒ අරමුණට ලංවීම අරමුණේ එක පැත්තකින් එක මූලවරකින් පමනක් කරලා බෑ සම්පූර්ණ අරමුණම වැහෙන විදිහට ආවරණය කරන විදිහට ගිල ගන්නා ස්වරූපයට පැතිර පවතින කොටනේ සතිය. මුල් මුලදී එවැනි ගැටයක් පිළිගන්නේ නැහැ. සතිය ඉස්සලාම තියෙන්නේ අරමුණට කොයිම කොනකින් හෝ ලං වීමයි. ඒ නිසා එක්ක අරමුණේ ඇතිවීම දකින්න පුළුවන්, මුල දකින්න පුළුවන්, නැත්නම් මැද දකින්න පුළුවන්, නැත්නම් අග දකින්න පුළුවන්. නමුත් හාත්පස දරගන්න ලැබෙන්නේ නැහැ. නමුත් යෝගාවචරය මේ කාරණානුකූලව තේරුම් කරලා තේරුම් කරගෙන වග බලා ගන්න ඕනේ මේ විදිහට අරමුණට ලං වුණාට ඒක මේ සතිපට්ඨාන සතියේට සුදුසුකමට මදි ප්‍රමාණයි. සම්පූර්ණ වෙන්න නම් මුල් ආරමුණම දැහ ගන්න පුළුවන් විදිහට, ගිල ගන්න පුළුවන් විදිහට, ආවරණය කර ගන්න පුළුවන් විදිහට ප්‍රතිරෝධ මේ විදිහට මේ සතිය විධානත්මක කාර්යක්ෂම, ඊටාම යොහුසුළු, ඊටාත් පැතිරෙන සුළු, ඒ කියන්නේ වැඩි වඩා වර්ධනය වෙන සුළුවට පිටලා කිරීම සඳහා යෝගාවචරය ප්‍රාර්ථනා කළ පමණින් යෝගාවචරය මේ පිළිබඳව කැමැත්ත ඇති කළ පමණින් කරන්න අමාරුයි. ඒ සඳහා ඉතාමත්ම මූලික වෙන්නේ හේතු ධර්මයේ සම්පූර්ණ වුණොත් තමයි යෝගාවචරය කවදා හරි මේ ව්‍යාපාරයේ මේ භාවනා කටයුත්තේ මේ සතිය පිහිටීමේ සාර්ථක වෙන්නේ. ඒක ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය කරන්නේ හේතු ධර්ම වශයෙන් පෙන්වන්නේ ශ්‍රද්ධාවේ යෝගාවචරය තුළ තියෙන මේ කියා දෙන්නා වූ උපදේශමාලාව පොඩි තැනකින් ආපු දෙයක් නෙවෙයි එක්කෙනෙක් දෙන්නෙක් විතරක් ප්‍රතිඵල ලබන කෙනෙක් නෙවෙයි එක තැනක විතරක් ප්‍රතිඵල දෙන දෙයක් නෙවෙයි තාමත් වටිනා ගරුකටයුතු උතුම් ප්‍රභවයකින් එන්නේ ආලාන්තරය ප්‍රතිඵල දීපු දෙයක් එක තැනක නෙවෙයි බොහෝ තැන්වල ප්‍රතිඵල දීපු දෙයක් ඒ නිසා මේ දෙන උපදේශ ඉතාමත්ම ගෞරවයෙන් බාර ගන්නා භාවයේ පිළිගන්නා භාවයේ කියන ශ්‍රද්ධාව යෝගාවචරය තුළ තිබුණොත් තමයි අර විදිහට අරමුණට එන වේගය හෝ ඊට වඩා දැඩි වේගයකින් අරමුණට හිත විහිදුවන්න පුළුවන් අරමුණේ හිත නංවන්න පුළුවන් ඊගාට ආරමුණ තහනම්. එහෙම එහෙ වෙන්න දෙන්නේ නැතුව ඇස්බල් බෙන් පිට යන්න දෙන්නේ නැතුව දැඩිව ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ එතකොට. ඒ වගේම තමයි එහෙම ග්‍රහණය කරගත්තට මදි මුළු ආරමුණ හාත්පසින් වටලා ගන්න ඕනේ හසු කර ගන්න ඕනේ ආවරණය කර ගන්න ඕනේ කියන එක පැතිරෙන්න නම් මෙන්න මේ විදිහට පිළිගන්නා සුළු බවක් අදහා ගන්නා සුළු බවක් තියෙනවා. ඒ වගේම සද්ධා වාගේම යෝගාවචරය තුළ කුසල ඡන්දය මේ දේ මම අත්හදා බලමි මේ දේ අත්හදා බලල මෙහි අතාව ආනිසංස මම විඳගනිමි කියනවා මේ කුසල ඡන්දය අවශ්‍යයි මෙන්න මේ කුසල ඡන්දය නැති නිසා නම් නැති වෙනවා නම් නැත්නම් ශ්‍රද්ධාව තියෙන පිළිගන්නවා නමුත් ඒක තමන් බැහැලා තමන් වශයෙන් මේක අත්හදා බලන ශක්තිය තාම හිතේ පහළ වෙලා නැතිනම් ඒ යෝගාවචරයට මේ වීර්යය කියන ඒ සඳහා ශක්තිය වැය කරන ඒ සඳහා ඉදිරිපත් වෙනවා කියන එක. ඒ නිසා යෝගාවචරයට කිසිම ශ්‍රද්ධාව අවශ්‍ය කරනවා. මේ ශ්‍රද්ධාවට වඩා සක්‍රිය වෙන මේ මම අත්දකිමි මම මගේ මේ පංචස්කන්ධය නැත්නම් හිත කය දෙක මෙයට බහා මේ ධර්මතාවයට බහලා ඒ ධර්මතාවයේ තුලින් අත්දා බලමි කියන කුසල ඡන්දය පිහිටුවා ගත්තොත් විතරයි ඒ තුන්වන හේතු ධර්මයේ වෙන්නේ වීර්යය ඉදිරියට. ඒ නිසා අර කියන විදිහට සතිය සතිපත්තහන සතියක් බාටපත් කරගන්න නම් හේතු ධර්මයේ යෝගාවචරය දැනගෙන ආනිසංස දැනගෙන වලක් කරගන්න ඕනේ. ඒ හේතු ධර්ම තමයි ශ්‍රද්ධාවත් කුසල ඡන්දයක් වීර්යයක් කියන මේ ධර්ම. අන්නේ විදිහට යම් කිසි කෙනෙක් මේ ශ්‍රද්ධාව අඛණ්ඩව පවතිනවා නම් ඒ වාගේ මේ යෝගාවචරය තමන්ගේ හිත කය දෙක කැප කරලා හරි නැත්නම් ඒ දෙක මේ පරීක්ෂණයට භාජනය කරලා මම මේක අධ්‍යක ගනිමේ කියන කුසල ඡන්දේ පවතිනවා නම් එන්නේ එවැනි කෙනෙකුට විතරයි. විදේට උත්සාහය පවත්වාගෙන යන්න පුළුවන් ඉන්නේ. අන්න ඒ ගතිය මේ ශ්‍රද්ධාව, ඡන්දය, වීරිය දිගට පවත්වන ගතිය මේ සතිපට්ඨානට අත්‍යවශ්‍ය නිසා මේ පා කියන අර්ථයට පවත්ති කියලා පැවැත්ම වශයෙන් පෙන්වනවා. නිකන් කිව්වා, පාඩම් කිව්වා, පත්තරිත්වා පවත්තති ඒ නිසා මුඟ දෙනෙකුට සිදු වෙන්නේ මේ කියන ශ්‍රද්ධාව මේ කියන කුසල ඡන්දය මේ කියන වීරිය මුල් කාලෙදී විවිධාකාර බාහිර බලපෑම් නිසා දුර්වල වෙනවා. වතිරණ ජරාවටපත් වෙනවා. මේ නිසා ශ්‍රද්ධාව හැලෙනවා, වැටෙනවා, දුර්වල වෙනවා. ඒ නිසා කුසල ඡන්දය හැම වෙලාවෙදීම එක විදිහට ඉදිරිපත් වෙලා නැහැ. විවිධාකාර බාහිර කරබ කාරණා කටයුතු නිසා මේ තමන්ගේ මේ ධර්මය තමන්ගේ මේ හිත කය තුලින් අධක ගනිමේ කියන දේ බහවන. සත්‍යකට. සත්‍යකට දාලා වෙන දේවල් ඉදිරිපත් කරගන්න. එතකොට කුසල ඡන්දේ පිරිහෙන. ජීරණ ජලාවට යනවා. එහෙම කෙනාට වීර්යය කියන එක දිගට හිටින්නේ නැහැ. එහෙම නැත්නම් පැවැත්වීමක් කරගෙන යන්න බැහැ. ශ්‍රද්ධාවේ පැවැත්මකුත් නැහැ. වීර්යයේ පැවැත්මකුත් නැහැ. වී කුසල ඡන්දේ පැවැත්මකුත් නැහැ. ප්‍රතිපත්තාණේ පැවැත්මකුත් නැහැ. එහෙම වෙන කෙනාට ඒ කියන්නේ දිගට එක විදිහට පවත්න්නේ නැති කෙනාට මේ ආධ්‍යාත්මික ගමනේ විශාල එපාවෙන් නිදිමත ගති ඉස්සක සංකා පහළ මේ සැක සංකා පහළ වීම නිසා නිතරම මාරු කරන ගතිය පවතී. ඒ සාමාන්‍ය කාමච්ඡන්ද හිතේ ස්වરૂපේ තමයි අරමුණු මානසේ. අරමුණු මාරු කිරීමෙන් තමයි මේ පුද්ගලයා සංසාරයට බැඳෙන්නේ. එකම අරමුණක් වැඩි ශ්‍රද්ධාවකින් බාර අරගෙන එකම ක්‍රමයක් වැඩි ශ්‍රද්ධාවකින් බාර අරගෙන විදේට පවත්වීමෙන් තමයි ඒ අරමුණ විදේ ඒ බාහිර ලෝකයේ විදේ සම්මතයේ විදේ යෝගාවචරයට නෛෂ්ක්‍රමයක් පහළ වෙන්නේ. එහෙම නැතුව අරමුණු වෙනස් කරන්න හේතු වෙන්නේ එහෙම නැත්නම් එකම දෙයක් දිගට කරගෙන යන්න බැරි වෙන්නේ මෙන්න මේ කියන ආ වූ හේතු ධර්මයේ ඒ කියන්නේ සද්ධාවේ කුසල ඡන්දේ වීර්යයේ ගති පුරකන්නේ. එහෙම වෙනකොට හරිම වෙහෙසක් පත් වෙනවා. වෙහෙසකට යෝගාවචරයක්පත් වෙනවා. ඒ නිසා නිතර සැක පහළ වෙනවා. මේ ක්‍රමයෙන් අත් වශයෙන්ම ඔය කියන ප්‍රතිපත්තාණේ සඳහන් වෙන සත්තානං විසුද්ධියා කියන එක ඇත්තටම ඇති කරලා දෙනවද? ශෝක පරිද්දවාන සමති කුමාය කියන එක වෙන්න පුළුවන්ද ආදී විදිහට සැක පහළ වෙන්න පටන් ගන්නවා. ඒක සාපේක්ෂව බැලුවොත් යම් කිසි යෝගාවචරයේ තේරුම් අරගෙන මේ සතිය අඛණ්ඩව පවත්වන්නට සතිය පැවැත්වීම දීර්ඝ ලෙස පැවැත්වීම යොසුල් ලෙස පැවැත්වීම සඳහා මේ කුසල ඡන්දය ශ්‍රද්ධාව ශ්‍රද්ධාව කුසල ඡන්දේ වීර්ය කියන මේ ධර්මය අදිතේට තිබිය යුතුයි ඒක ඒකාන්තයි ඒක මූල ධර්ම සත්‍යයි ඒ සත්‍යය මම පවත්වන්නේ කියලා කටයුතු කරගෙන යනවනේ ඒ යෝගාවචරයට ක්‍රමක්‍රමයෙන් මේ ශ්‍රද්ධාව අලුත් වෙන්න පටන් ගන්නවා. දැකීම අරමුණට මේ හිත යන මොහොතක මූල දීන සතිය පිහිටියානම් ඒ පිහිටන මොහොතක් මොහොතක් පාස තමයි කලින් අර බාරගත්ත දේ පිළිගත්ත දේ ඇත්තයි සත්‍යයි කියලා වැටෙන්න පටන් ගන්නවා. ඒ වාගේම අරමුණට හිත මූණ දීලා කෙලින්ම පවතින මොහොතක යෝගාවචරය අරමුණේ ඉන්නේ හිත වවත්හාණය කරනවා නම් හිත විහිදවීම කරනවා නම් ඒ ක්ෂණය තුල යෝගාවචරයට වැටෙනවා මේ මගේ ශරීරය මගේ හිත කියනවා මේ సంతාණය තුලත් ධර්මයේ දැක ගන්න පුළුවන් ධර්මයේ වවත්හාණය කරන්න පුළුවන් කියලා කුසල ඡන්දයට ගත්තා වූ ඒ අදිස්ත්‍යාවලිය තහවුරු වෙන්න පටන් ගන්නවා ඒ වගේම වීර්යයේ වශයෙන් තමයි පවත්වන වීර්යයේ පුරුද්ද ඌර භාවයේ වැඩි වීම නිසා දිගට වීර්ය පැවැත්වීම කරගෙන යන්න පුළුවන්. ඒක උදාහරණයක් විදිහට කියනවනම් දැන් නවීන කාලේ තියෙන වාහනවල මේ වාහනේ හොඳට නිතරම පාරේ නිතරම දුරකටත්වේ කියනවනම් ඒ යන්ත්‍රේ වාහනේ ඕනම වෙලාවක නැවත පණ ගන්නවා ගන්න පුළුවන් ඕනම වෙලාවක ඒක නතර කරන්න පුළුවන්. නතර කෙරුවට බය වෙන්න දෙයක් නැහැ. පණ ගන්නන්න පුළුවන්. මොකද දුර වාරයක් පාසා ඒ වාහනේ නැත්තා වූ විදුලි උත්පාදක යන්ත්‍රය නිසා නිතරම ඒ විදුලි කෝෂයේ පණ පෙවිලයි තියෙන්නේ. ඒ විදුලි කෝෂයේ පණ පෙවිලා තියෙන නිසා ඕනම වෙලාවක ඒක පණ ගැලුවොත් වහාම නැවත පාරක දාගන්න පුළුවන් වාහන. එහෙම නෙවෙයි. වාහනේ වැඩි දුවන්නේ නැති එකක් නම් එහෙම නැත්නම් නතර කරලා තියෙන තැනකම බොහෝ කාලයක තියෙනවනේ ඒ වාහනේ පාරට දැම්ම නතර කරන්නට හැකියාවක් ලැබෙනවා. මොකද නතර කෙරුවොත් ආයෙත් අඬ ගන්නවා ගන්න පුළුවන් කියන්නේ. මොකද ඇතුලේ අර විදුලි උත්පාදක යාන්ත්‍රේ කාලයක් වැඩ නොකරපු නිසා විදුලි කෝෂයේ විදුලිය බොහොම අඩු බල හත්ක තියෙන නිසා නැවත පණ ගැනීම සුදු මේ නිසා යම් මොහොතක ආරමැදදී මේ යන්ත්‍රය නතර වුණු කාර්යයේ මේ ගමන ආයෙ සිදු වෙන්නේ නැහැ. මේ ගමන ඒ කාන්තේම අතට බාධා වෙනවා. හැදේ. අන්නේ වගේ තමයි මේ භාවනා වැඩපිළිවෙලේ යන්න මොහොතේ යෝගාවචරය වීර්යය බහතරුවොත් හරියට අන්නර කාර්යයේ යන්ත්‍රයේ හිටියවා. ඒ තමයි නැවත පණ ගන්නවාගෙන යන්න යනවා කියලා කියන්නේ ගමනට සම්පූර්ණ බාධාවක් ඉතියි. ඒ නිසා වාහනේ පාරායේ නතර කරලා තිබුණොත් යන්ත්‍රයේ දුවනවනම් ඒ ඒ වාහනේ පිළිබඳ සෑහෙන විශ්වාසයක් තියන්න පුළුවන් ගමනට බාධාවක් නැහැ. ආයතනයක් ක්‍රියාත්මක කරගුණා වාහනේ ගමනට උදව් කරනවා. අනිත් වගේ තමයි වීර්ය බහා තබන්නේ නැතුව නිතරම පවතින වීර්ය සතර ඉරියව්වේම පවත්වනවන මේ යෝගාවචරයට වීර්ය විසින්ම වීර්ය කටකවල දෙන ස්වරූපයක් තියෙනවා. මේ යෝගාවචරයට අරමුණක් එක වතාවක අපි ගත්තොත් තින්දීම වශයෙන් අරමුණට හිත එල්ල කරගත්තම ඒ එල්ල කරන හිත ඊළඟට එන ක්ෂණයටත් ඒ தත්වේම පවත්තන එක මුල් ක්ෂණයේ තරම් විහෙත වෙන්නේ නැහැ. තව ක්ෂණයක් දිගට පවත්තන එක පටන් ගන්න තරම් විහෙත නැහැ. එnde එnde එnde එnde ක්‍රමක්‍රමයේ ඒ කෙරේ සූර භාවය වැඩි වෙන නිසා ඒ පින්වීමට ආව අඩුම තරමේ සංතහණය හෝ දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පින්වීම සිදු වෙන ආකාරය දැක ගන්න පුළුවන් වෙනවා. යෝග අවශ්‍ය කටු කාරණා දන්නා කෙනෙක් වශයෙන් පින්වීමට හිත හොඳට සමීපව තියාගෙන ඉන්නවනම් එළියට ආව ආද වෙන පෙරපෙන ස්වરૂප දැක ගන්න පුළුවන්. කිඳීම වේවා ආස්වාදයේ වේවා ප්‍රස්වාදයේ වේවා ඒ මනත ඇති වෙනා වූ එසදීන් යවීම කැදීමක් වේවා එහෙම නැත්නම් එදිනෙදා කටයුත්තකදී හෝ වේවා. වීර්ය පැවැත්වීම මේ විදිහට පුරුද්දක් වශයෙන් දිගට කරගෙන යනවනම් ඒ මුල් මුල් පුරුදු පසුපස පුරුදු වලට ඒකාන්තයෙන්ම යාවේ. ඒකාන්තයෙන්ම ඔසවා ගැනීමක් කරනවා. මේ නිසා ඉදිකේ අලුත් වෙන ස්වરૂපය ධාවේ අලුත් වෙන ස්වරූපය කුසල ඡන්දේ අලුත් වෙන ස්වරූපය වීර්යයේ අලුත් වෙන ස්වරූපය යෝගාවචරව දැක ගන්න පුළුවන් මේ දැක ගැනීම කොහොමද කර්මන්නේ භාවයේ වැඩි වෙන්න පටන් අර ගන්නවා යෝගාවචරයේ ජීවිතයේ තුර තමන් කරගෙන යන වැඩවල එහෙ මෙහෙ වෙන අවුල් වෙන ස්වරූප අඩු වෙලා ක්‍රමක්‍රමේ yaadෙන ස්වරූප චිත්ත නිතරම අවදිව තියෙන ස්වරූප යෝගාවචරයට ආනිසංස වාදයේ අධ්‍යක් ගන්න පුළුවන් මේ නිසා මුල් අවස්ථාවේදී ඒ තරමෙකම සද්ධාව උපවැටිලා නැතිනම් කුසල ඡන්දය සහතික වෙලා නැතිනම් වීර්යය අඛණ්ඩ පවතින නැතිනම් යෝගාචරා දැටි අධිෂ්ඨාන ශක්තිය මේ සතිපට්ඨාන භාවනාවේ මුලට ගන්නවා. මේ අධිෂ්ඨාන ශක්තිය ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේම සද්ධාව. පිළිගැනීමයි. මේ සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම දේශනා කළා වූ ඒ හතක් වූ ආනිසංස සත්‍යයයි මේක ඒ කායන මාර්ගයයි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් ඒ වගේම මහා කරුණාවෙන් දේශනා කළ මාර්ගයයි කියන එක පිළිගන්නවා නම් යෝගාවචරයට සෑහෙන කැපකිරීමකින් යුක්තව මුල් මුල් එන පිළිහර හරදර විඳගෙන වීර්ය දියුණු කරගෙන යන්න පුළුවන් වෙනවා. එතකොට පරියන්කයට ගියා වුණ යම් අවස්ථාවක අමතර භාවයක සාධ්‍යයක් වේවා, අධ්‍යාන්තරයෙන් එන ආ වූ වේදනාවක් හෝ වේවා, එහෙම නැත්නම් අරමුණේ නීරස භාවයක් හෝ වේවා, වෙන මොකක් හරි කරදරයක් හොල්වා ඉදිරිපත් වෙච්ච වෙලාවක වහා කිපෙන්නේ නැතුව වහා තීන්දුව කරන්නේ නැතුව මේක අතෝලාගේ වැරද්දක් මේක නොවිය යුත්තක් ආදී විදිහට දැඩි ක්‍රියාත්මක වෙන්නේ නැතුව ටිකක් ඉවසලා කටයුතු කරනවනේ යෝගාවචරයට තේරෙන්න පටන් අර ගන්නවා තව ටිකක් වෙලා ඉඳ ඉඳ ඉඳ පරියන්කේ අර තිබුණු බාධක කරදරය දුර වෙලා ඉයාදෙන ගතියකට එන්න පුළුවන් වෙනවා විශේෂයෙන්ම පැයක් එකම ආරක්ෂිතර පහු කරලා දිගට වාඩි වෙන්න පුරුදු කරගන්න තරමෙත මේ හේතු ධර්ම සංකෝල වුණොත් ඉන් එහාට යන භාවනාව කරකීම අර මුල් කාලේ වගේ අපහසු කාලයක් නැති වෙනවා. මුලින් මුලින් ගත්තා වූ ඒ ප්‍රයත්න පසුපසු භාවනාවට හේතු වෙන නිසා. ඒ වාම ඒවට හේතු වෙන නිසා. මේ නිසා වීර්ය මුල් අවස්ථාවේදී යෝගාවචරය සාමත්ම අවබෝධයෙන් තේරුම් ගන්න කටයුතු කරනවා. සිතාත් ගෞතමයන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ වීර්යය මේ විදිහට කරලා මේ වීර්යයේ අඩුපාඩු නොවෙන්ට වීර්යයේ අඩුපාඩු නැතුව මේ භාවනා කටයුත්තට ඒකාන්ත උදව් කරන බවට සාති කරගන්න චිත්ත ශක්තිය ඇති කරගත්තේ ඒ චතුරංග සමන්නාගත වීර්යය. සමන්තම දෙස් දීගෙන උපදෙස් දීගෙන නිග්‍රහ කරගෙන මේ වේලිලා යන කියන දේවල් වේලිලා යනවනම් වේලා කියනවා. මස් වේලිලා ගියානම් වියකිලා ගියානම් වියකිලා ගියාව. ලේ වියලි යනවනම් වියලි ගියාව. ඉතුරු වෙන යමක් වෙනවනම් ඇත හෝ වේවා, කන හෝ වේවා, නහර හෝ වේවා ඉතුරු වෙනවා. ජීවිතය නැත්නම් මේ කය සැප කරලා හෝ මම මේ භාවනාව දිගට ගෙනියනවා. අවසාන වශයෙන් තියෙන කරා මන මම බලාපොරොත්තු වෙනා වූ ඒ මූලික සාන්ත සුඛය ළඟා වෙන තාක්කල් මම මේ පණියක ලියන්නේ නැහැ. අන්න ඔය විදිහට මේ දැඩි වීර්ය මුලින් අවශ්‍ය කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමන්ගේ සම්මා සම්බුද්ධත්වයට පස්සේ උනත් මේ චතුරංග සමන්නාගත වීර්යය අගය කරලා ශ්‍රාවකයන් වශයෙන් ඉදිරිපත් කරන්න යෙදුණා. ඒ නිසා යෝගාවචරයන්ට භාවනාව කරගෙන යන වෙලාවේදී යන්න විදිහේ අපහසුතා කරදර කාංකටලු ඉදිරිපත් වෙනවන යෝගාවචරය ඒ වෙලාවට දැඩිසේ තමන්ගේ හිතට නිග්‍රහ කරගෙන මේ යන්න ප්‍රමාණයක් මේ ශාසනයේ උතුම් ප්‍රතිඵල ලබා ගන්න ඒ උතුම් ප්‍රතිඵල ලබාගත් සෑම සියලු දෙනෙක්ම මෙන්න මේ විදිහට Tamanට නිග්‍රහ කරගෙන මේ කාය ජීවිත දෙක සැප කරලා සාක්ෂි කරගෙන තමයි මේ ධර්ම දියුණු කරගත්තේ. ඒ කියන්නේ ශ්‍රද්ධාව, ඡන්දය, වීර්යය. ඒක දියුණු කරගත්තට පස්සේ නම් ඒ වගේ ආනිසංස වශයෙන් ඒවා විසින්ම ඒවා නඩත්තු කරන ස්වරූපේ පවතිනවා. එතකොට ඉතේම පහසේ ඒ කටයුතු කරන්න ඕන නිසා මුල් කාලේ කවුත් නමුත් මේ විදිහේ කැපකිරීමක් දෙවීමක් ඒ සඳහා වැය කිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ දේ එළඹ සිටීමේම තමන්ගේම ඡන්දයෙන්ම මුලින් මුලින් කරලා කැප කරන්න සූදානම් වෙනවනම් යෝගාවචරයට ඒ ආනිසංස ලැබ ගන්නට පුළුවන්. වෙන විදිහකින් කියනවා නම් සතිය එක දිගට අඛණ්ඩව උත්කණ්ඩිතව පඩගන්තිතව පත්තරිතව පවත්තී කියන විදිහට පැවැත්ම ගෙන යා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට යෝගාවචරයාගේ ශ්‍රද්ධාව වීර්ය ශ්‍රද්ධාව කුසල ඡන්දේ වීර්ය කියන ධර්මය අඛණ්ඩව පැවැත්වීම යෝගාවචරයා කාරණා තේරුම් අරගැනීමෙන් තමන්ගේම අධ්‍යක්ෂීම් අනුවම විග්‍රහ කර ගැනීමෙන් පවත්වනවා නම් මේ සතියේ වැඩි වීම අර සම්මත කතා සම්මාදී මට්ටමේ ඉඳලා ධර්ම වවස්ථාන මට්ටමට දියුණු වෙනවා. ඒ දියුණු වෙනකොට සතිය අඛණ්ඩ භාවය නිසාම හිතේ පැහැදිලි භව දිගට පවතින පටන් ගන්නවා. ඒක අරමුණක් වශයෙන් ගත්තොත් වෙනදාට වඩා විනිවිද යන ස්වරූපේ දැක ගන්න පුළුවන්. යෝගාවචරය දන්නවා පිළිවීමක් කියලා කියන්නේ සම්මතයේ වශයෙන් මේ සිදුවෙන කටයුත්ත. නමුත් එහිද හිත අලවා තබා ගන්නා මට්ටමක දිගට පැවතුණු එහි අතාව අත්‍යන්ත ලකුණු වෙන වායෝපොත්සබ ධාතුවේ ක්‍රියාකාරීත්වය දැක ගන්න පුළුවන්. ඒක සත්‍යයි. ඒක බාර ගන්න. වෙන විදිහකට කියනවා නම් එළියට ආව කදවීම පෙරපීම් කලන දැක ගන්න පුළුවන්. අන්නේ බව දැනගෙන එහෙට යොමු කළා වූ හිතකින් ඒ දැක ගන්නා සුළු භාවනා ගෙනියනවා කියලා කියන්නේ සතියේ ඇතුළට වැඩිවීමක් එහෙම නැත්නම් පළල් භාවයක් ඇතිවීමක් සිදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන්නේ අඛණ්ඩ පැවැත්ම. වෙන විදිහට කියනවා නම් මහා නොතබු වීර්ය, ගල්වාගත් වීර්ය, නොනිමි වීර්ය දිගට යෝගාවචරයක් පවත්නවා නම් හිතේ නිතරම හිතට වර්ධනය කියනා වූ නීවරණ ධර්මයේ ක්‍රමක්‍රමයෙන් පහ වෙන්න පටන් ගන්නවා. මේ පහ වීම යෝගාවචරයට ආකාර දෙක තුනකින් අත්දක ගන්න පුළුවන්. ඒ අත්දක ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ හිතේ දැන හෝ නොදැන ක්‍රියාත්මක වෙමින් තමන්ට සතුරුකම් කරන්නා වූ ඒ විතක්ක එහෙම නැත්නම් මාර්ගය දෙහෙළන අපාගාමි අකුසල් කරවන සංගදී සිට පහර දෙන්නා වූ මේ විකක්යන් පිළිබඳව යෝගාවචරයට ක්‍රමක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා. අරමුණක් ඉදිරිපත් වෙනවා. ඒ අරමුණේ ඉස්හාලත්ම ප්‍රියජනකයි. මේ ප්‍රියජනක නිසා වහාම සතියෙන් සමාධියෙන් ප්‍රත්‍යාවෙන් කරව වහාම ඒ අරමුණට ප්‍රතික්‍රියා දක්වනවා. මේ අරමුණ මටම විය යුතුයි. සමීපම විය යුතුයි. දිග කාලයක් පැවතිය යුතුයි ආදී විතරක හිතේ පහළ කරන ගතිය තියෙනවා නුකුහුණු හිතේ. ඒ වාගේම යම වූ අප්‍රියමනාප අරමුණක් ඉදිරිපත් වෙනවනම් ඒ අප්‍රිය අරමුණමනාප අරමුණ වහාම නැති කළ යුතුයි මගේ හැකියාවට ඈතලී පහළ වෙන්නා වූ මේ ද්වේෂ ජනක විතක්ක වෙනද තරම්ම වේගයෙන් ඇවිල්ලා යෝගාවචරයට නොදැනෙන්න යෝගාවචරයට විනකරන්න හරදර කරන්න පෙළන්න තියෙන අවස්ථාව අඩුයි එහෙම නැත්නම් රාගය ඝන බහල් මට්ටමේ හෝ සිව් මට්ටමේ වේවා ද්වේෂය ඝන බහල මට්ටමේ හෝ වාසිය මට්ටමේ වේවා ඇතිවීමත් සමගම වැඩි කල වැඩි වේලා ඒ දේ මෝරන්න කලින් යෝගාවචරයේ සතියට අහු වෙන්න පටන් ගන්නවා. මේ අහු වෙන්න පටන් අර ගැනීම නිසා යෝගාවචරයාගේ කාලයක් හිතේ පැවතිලා තිබුණා වූ ඒ මිත්‍යා විතක්ක වැඩ කරන හැටි. ඒව තමන්ට සංගවේශිත තමන්ගේ වටිනා භාණ්ඩාගාරයේ සොරගම් කරන්නෙකු වගේ නැත්නම් සතුරුකම් කරන්නෙකුසේ සංගවේශිත පහර දෙන ස්වරූපයේ දකින්න දකින්න යෝගාවචරයට විශේෂ කලකිරීමක් පහළ වෙනවා මේ මෙතෙක් කල බාහිරේ අපි හොය හොයා බාහිරේ සුද්ධ කරන්ද අනුන් හදන්ද අනුන්ගෙන් හොඳම විතරක් ලැබෙන්නත් නරක විතරක් නරක නොලැබෙන්නත් ආදී විදිහට තිබුණා වූ මේ වෙහෙස කර මත කවදාකවත් පිරිමහින්ද බැරි මත අත්‍ය අනවශ්‍ය බවත් රැකගත යුත්තේ දැනගත යුත්තේ වග බලාගත යුත්තේ Taman තුලින්ම පහළ වෙන්නා වූ මේ මිත්‍යා විතර්ක බවත් යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා. එතකොට අනායාසයෙන්ම පුරුද්දටම පහළ වෙමින් තිබුණා වූ ඒ කාම විතක්ක පහළ වෙන වෙලාවේදී යෝගාවචරයට මේක කාම විතක්කයක් බව තේරුම් අරගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාද විතක්ක අනිත් අනුනසන අනුන්ට වද දෙන ආදී විතක්ක පහළ වෙනකොටම මේ ව්‍යාපාද විතක්ක කියලා තේරුම් අරගන්න පුළුවන් වෙනවා. විහිංසා විතක්ක අනුන්ට හිංසා කරන අනුන්ගේ අනුන්ගේ සැක අනුන්ගේ සාධාරණ අයිතිය අනුන්ගේ නිදහස ගැන කිසිම තැකීමක් නොකරන විතර්ක තමයි පහළ වෙනකොටම මේ විතක්කය මෙන්න මේ ස්වරූපයි කියලා තේරුම් අරගන්න තමයි යෝගාවචරයට හත්පසින් අර සතිය පිළිගන්න. නමුත් අර මුලින් කතා කරගත්ත ධර්ම මෙතෙන්දී අපි මං කරගන්න ඕනේ ඒ විදිහට මේ සතිය ඊටාම සියුම් වූ මානසික නැත්නම් හිතේ හට ගන්නා වූ මේ කෙලස් ධර්ම අල්ලා ගන්නතන ඊට වඩා ගොරෝසු වල දේවල් ගොරෝසු කෙලස් අල්ලා ගැනීමේ සූරභාවය තියෙනවා. ඒ කියන්නේ කයින් වෙන අකුසල් සිදු වෙනකොට ඒ සිදු නොවන මට්ටමට කායික සංවරයේ යෝගාවචරය තුළ පිහිටලා තියෙනවා. ඊගාවට වචනින් සිදුවෙන අකුසල් කියනවා වූ බොරු කීම, හිස් වචන කීම, පරස වචන කීම, කේලම් කීම වගේ දේවල් යෝගාවචරය ශික්ෂණය වෙලා තියෙනවා. අන්නේ ශික්ෂණ ධර්ම තුල එහෙම නැත්නම් ඒ වෙන්නා වූ හැදියාව තුළ කුහුරුව තුළ දියුණු වීම තුළින් තමයි අර හිතේ පහළ වෙන්නා වූ මේ විතක්ක නිත්‍ය සංකල්ප යෝගාවචරයට අල්ලා ගන්න පුළුවන්. මේ අල්ලා ගැනීමෙන් මේ විතක්ක දුර්වල කරන ස්වරූපයටපත් කරනවා. මේ දුර්වල වීම නිසා යෝගාවචරයට වඩ වඩාත්ම අර කියන ශ්‍රද්ධාව, අර කියන කුසල ඡන්දය, අර කියන වීර්යය තව තවත් වැඩි යුතුයි මේ ධර්මයේ දිගට වැඩිම නම් වූ සතිය දිගට පැවැත්වීම නම් වූ මේ ධර්මතාවයේ තව තවත් බලවත් හේතු යම් ප්‍රමාණයක් සතිය අකණ්ඩව බලවත්ව ක්‍රියාත්මක වෙනවද ඒ ක්‍රියාත්මක වෙන තාකල් මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ආදී දේවල් දුර්වල වෙනවා කියන මෙන්න මේ ධර්මතාවයේ මෙන්න මේ අත්දැකීම යෝගාවචරයට සෑම සිද්ධියක් පාසාම අත්දැක ගන්න පුළුවන් මේ අත්දැකීම යෝගාවචර ජීවිතයේ ඕනෙම යෝගාවචරයේ ජීවිතයේ ඉතාමත්ම වටිනා සම්දිස්ථානයක් වෙනවා. මොකද බාහිරේ කායික හැසිරීම, වාචික හැසිරීම කියන දේ බොහෝම ගොරෝසුයි. කෙලස් ධර්ම පැත්තෙන් බලනවා. කාය දුස්චර්ත, වචී දුස්චර්ත ගොරෝසුයි ඒව ආචාර ධර්ම ගණයටයි වැටේ. මොකද ඒක අනුන්ට පේන. අනෙකුට පෙන්වලා දෙන්න පුළුවන්. තමන් වහන්සේගේ මේ ආයතන වහන්සේගේ මේ ස්වාමීන් වහන්සේගේ කය සරපරුසයි අනුන්ට හිංසා කරන සුළුයි නැත්නම් සාන්තයි ඉරියන් සාගරය හොඳයි ඒ වගේම වචනේ සරපරුසයි වචන වැඩි වචන තියුණු එහෙම නැත්නම් ප්‍රමාණي ගන්නවත් මුර්ධු අන්නේ විදිහට පෙන්වලා දෙන්න. ඒ නිසා මේ කායික දුස්චර්ද වාචික දුස්චර්ද කියන දේවල් වලට කෙනෙකුට අනුන්ගේ උනත් ඉඩ උදව් ඉල්ල ගන්න පුළුවන්. ඒ ආදීනව ප්‍රකටයි, ප්‍රබලයි, බහුලයි. ඒ නිසා ඒක පිළිබඳ වැටහීමක් ගන්න පුළුවන්. නමුත් මේ හිතේ ධර්ම කොච්චර පැන රැගෙන ආවත්, කාම විතක් කොච්චර හිතේ අවදි වෙලා ආවත් ඒක අනුන්ට වැටෙන්නේ නැහැ. ඇතුලේමයි තියෙන්නේ. නමුත් ඒක කොයි වෙලාවක කායික මට්ටමට පැන නැගලා හයි කොයි වෙලාවක වාචික මට්ටමට පැන නැගලා අකුසලයක් කරලා අපායට ඇද දමන ප්‍රමාණයේ කෙලෙස් රාශියක් ඇති කරලා දෙන්න පුළුවන්ද කියන එකේ කිසිම අඩුවක් නැහැ. ඒ නිසා අභ්‍යන්තරයේ පවතින ආ වූ තානත්ම භයානක සතුරෙක් විදිහට තේරුම් අරගන්න ඕනේ මේ විතක්. ඉන්නේ විතක්ක අල්ලා ගන්නා තරමෙතම වටහා ගන්නා තරමෙතම දුර්වල කර ගන්නා තරමෙතම සතිය දියුණු වෙන්න අනිවාර්යයෙන්ම ඒක නොකියාම තේරුම් අරගන්න පුළුවන් යෝගාවචරය ඉන්ද්‍රිය සංවරය පිළිබඳව හොඳේ පරිචයක් ඇති කර ගන්නවා. මේ පරිචයකින් තොරව එහෙම නැතුව කය වශයෙන් Tamange හැසිරීමට හසුරුවන්ට පාලනය කරගන්න කිසිම වෙහෙසක් නොගෙන වචනේ වශයෙන් යෝගාවචරය හසුරුවන්ට කිසිම වෙහෙසක් නොගෙන යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ කාම විතක් ආදී විතක්ක ධර්ම එහෙම නැත්නම් මිත්‍යා විතර්ක ධර්ම සංසිඳුවන්ට ඒක මේ සූත්‍රානුගත ක්‍රමය නෙවෙයි. ඒක බුදුජානන් වහන්සේ වැනි ස්ථානද්ද ප්‍රායෝගික සාස්තුන් වහන්සේගේ ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා බුදුජානන් වහන්සේගේ ක්‍රමයේ තියෙන්නේ ඒ ගොරෝසු තැන, තේන තැන, කරන්න පුළුවන් තැන ඉඳලා පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සියුම් ධර්මතාවයන් දක්වා ගෙන යන ඒ කායන මාර්ගය. ඒ නිසා සතිය උනත් මුලින් යෝගාවචරය පිහිටවනකොට මේ සතිය තාමත්ම ලාමක මට්ටමේ කැඩි කැඩි නිකන් බොහොම බින්දෙන සුළු මට්ටමින් පටන් අරගෙන දිගින් දිගට දිගින් දිගට දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට ඒ සතියට නැගිටලා හින්න පුළුවන් තත්යකටපත් වෙනවා. අන්නේ තියෙන தත්ත්වදීවත් නතර වෙන්නේ නැතුව යෝගාවචරය පසුතම බලන වීදයෙන් දහා නොතබන විදිය වීදයෙන් දිනු කරනකොට දිනු කරනකොට මේ සතිය ආයුධයක් වගේ මධ්‍යස්ථානයක් වගේ දිනු වෙන්න පටන් ගන්නවා. අන්නේ වෙලාවට සතිය දිනු කිරීමේ මීළඟ අභ්‍යාසයේ වශයෙන් තමයි යෝගාවචරය ආය වශයෙන් හිත වචනේ වශයෙන් දිනු කරගත්ත සතිය මෙන්න මේ විදිහට මානසික වශයෙන් එනම් මනස් දුච්චරිතයි තේරුම් අරගෙන එහියත් ආ වූ ආදීනව තේරුම් අරගන්න මට්ටමට අර සතියේ යොහුසුලකම නැත්නම් නාම ධර්මයක් වන සතිය පරිචේ තුලින්ම පුහුණුව තුලින්ම දිනු තුරු භාවයට ඇති කරගන්න. මෙන්න මේ දිනු තුරු භාවයේ පත්වීම තමයි මෙතනදී දෙපැත්ත සම්බර වෙන්නේ. යම් මොහොතක යෝගාවචරයාගේ සතිය කැඩෙන සුළු මට්ටමේම පවතිනවනම් ලාමක මට්ටමේ පවතිනවනම් ඒ යෝගාවචරයා දිගටම මුල් කාලේ වගේම සතිපට්ඨාන අහන්න සතිපට්ඨාන භාවනා කරන්න ඉස්සර කාලේ වගේම වහා කිපෙන සුළු ස්වරූපේ පාවිච්චි. කොයි වෙලාවෙ කොයි පැත්තද කායික වශයෙන් දුක්ඛන්ත කරයිද වචනික වශයෙන් දුක්ඛන්ත කරයිද කියන එක ඒ යෝගාවචරයට හෝ ඒ යෝගාවචරයාගේ වගකීම් ගන්න කෙනෙකුට හෝ අහන බලන කෙනෙකුට හෝ කිසිසේත්ම සාහිත කරගන්න බැහැ. මොකද ක්‍රමයේ ඉක්මවල කටයුතු කරන්නේ. නමුත් මාර්ගයේ පෙන්වා දෙන්නේ මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ප්‍රජානන් වහන්සේ ප්‍රධාන කල්යාණ මිත්‍රයන් වහන්සේලා මේ ලෝකේ වැඩ කරන්නා වූ මේ නියම ධර්මයේ පෙන්වලා දෙනවා. මේ නියම ධර්මයේ යම් කිසි කෙනෙක් හරියට සම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන කටයුතු කරගෙන යනවා නම් මහා නොතබූ වීර්යයෙන් දිගට කටයුතු කරනවා නම් කරන තාක්කල් මේ සතියේ සුන්දර භාවය වැඩිවීමක් සිදු වෙනවා. යම් මොහොතක එක යෝගාවචරයේ සතිමත් ගත කරනවනේ ඒ රටක ගත කරන සතියට ගත කරන වෙහෙසට සාපේක්ෂව ප්‍රතිඵල ලබනවා. ඒක දෙමොහොතක් තුන් මොහොතක් වශයෙන් දිගට පවත්වන්න පවත්වන්න අර ආනිසංසවල වර්තාරකම වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක අඛණ්ඩව යම් කෙනෙක් පවත්වන්න මේ ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන ගෞරව කිරීමක් වශයෙන් අදිස්ථාන කරනවනේ එවැනි කෙනෙකුට පමණයි මේ විදිහේ කාම විතක්ක, ව්‍යාපාර විතක්ක, විහිංසා විතක්ක ප්‍රධාන කරගෙන නැත්තා වූ නාමහ විතක්ක ක්‍රමක්‍රමී ක්‍රමක්‍රමී ආණ්ඩුමත්තු කරගන්න පුළුවන්. ඒ විදිහට ආණ්ඩුමත්තු කරන්න කරන්ද සතියට නිතරම අභ්‍යාස දෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහේ සතිය නිතරම ලැබෙන අභ්‍යාසයන් ජය ගැනීමෙන් ඉදිරියට යනවන ඒ යෝගාවචරයට භාවනාවේදී පරියන්ක භාවනාවේදී උන එන අරමුණු ඉදිරිපත් කරගන්න අරමුණු වහා අල්ලා ගන්න පුළුවන් වෙනවා අරමුණ හාත්පස දැක ගන්න පුළුවන් වෙනවා ඊ අරමුණේම නාම ධර්ම කොටස මේකය රූප ධර්ම කොටස මේකය කියලා වැඩපිළිවෙළවල් දෙකකුත් මෙහි තියෙනවා කියලා දැනගන්නකොට ඒ අරමුණියක් ආ වූ වේගවත් වෙනදා දැක්කාට වැඩි තාමත්ම සියුම් ඉතාමත්ම යෝසුළු වැඩපිළිවෙලක් මේක තියෙන්නේ කියන එක වැටෙන්න පටන් ගන්නවා මේ කියන්නේ වෙනදා දැක්කම ඉඳීම තුළ වෙනදා දැක්කාම වූ හැසිරීම හැසිරීම තුළ ආස්වාදයේ තුල ප්‍රස්වාදයේ තුල එසවීමක් එවීමක් වැඩිවීමක් තුල අත නැවීමක් දිග හැරීමක් ඉඳ ගැනීමක් හිත ගැනීමක් ආදී වූ මේ ශාරීරික ක්‍රියාවල අදුම ධර්මයක් කියන මධ්‍යස්ථ සමාය දක්වා උතුමාකාර වේගයෙන් මේ නාම ධර්ම සහ රූප ධර්ම ඇති දෙමින් නැති වෙමින් පවතිනවා කියන එක වැඩි වෙන්න පටන් ගන්නවා ප්‍රකට වෙන්න පටන් ගන්නවා හොඳට සාහව වෙන්න පටන් ගන්නවා මේ වෙන්නේ මොකද මේ සතියේ අකණ්ඩ භාවය නිසා අරමුණක් මතු වෙනවා හා සමගම අරමුණට හිත නංවල දෙනවා. මේ අරමුණ හාත්පසින් අල්ලා ගන්න නිසා අරමුණක් මෙනෙහි කරන හිතත් හොඳට යාවෙලා සහවුවේ මත අරමුණු මොන තරම් වේගෙන් මතුණත් ඒ මත ක්ෂණ ක්ෂණ වශයෙන් සමාධියේ සහවුවීමක් සිදු වෙනවා. මෙන්න මේ ක්ෂණික සමාධියේ සහවුරු වීම වැඩිම වැඩිම පළල් භාවය නිසායි අරමුණේ යත්තා වූ ස්වභාවික ගතිය වහා ඇති වී නැති වී යන ගතිය මෙතෙක් කල නොපෙනී තිබුණ දේ දැන් පේන්න පටන් ගන්නවා. මේ අවස්ථාව ධම බවත්හණිය බොහෝම උත්කෘෂ්ඨ අවස්ථාවක්. බොහොම වැදගත් අවස්ථාවක්. මේ අවස්ථාවට පත් වෙන වෙලාව තමයි යෝගාවචරයාගේ මේ මූලික සමන්තර තිබුණ යම් කිසි අඩුපාඩු සීලයේ අඩුපාඩු ඒ කියන්නේ කාය දුස්චරිතයට බර වෙන කායික හැඟීම් වල අඩුපාඩු වචී දුස්චරිතයට පවා තුරු දෙන්න පුළුවන් වුණු වචනීය අඩුපාඩු තමන්ගේ හිතේ රටාවේ විතක්ක රාශියතාව අඩුපාඩු දැන් ඒවා ඒ මාර්ගයෙන්ම يعني පිටින් මොනවත් එකතු කරලා නෙවෙයි ඒව නැවත ප්‍රතිසංස්කරණය වෙන්න පටන් ගන්නවා පිළිසකර වෙන්න පටන් ගන්නවා මේ අවස්ථාව වෙනකොට දැන් යෝගාවචරයා සාමාන්‍ය ප්‍රතිපත්තානේ නාහපු ප්‍රතිපත්තානේ ක්‍රියාත්මක නොකරපු සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් කටයුතු කළා නම් ඒ පුද්ගලයා කටයුතු කරන්නේ අපිට එන හරතර කන් කටළු ලෙඩ රෝග ඔක්කොම ශරීරයට ප්‍රතිකර්ම කිරීමක් වශයෙන්ුයි ප්‍රතිකාර කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් මේ හොඳට පේන හොඳට හැපෙන කය තමයි අපි මුල් කරගෙන ඒ කය තැන්පත් කිරීම තුළින් කය පිරිසිදු කිරීම තුළින් කය ප්‍රතිජීවියක් කිරීම තුළින් බෙහෙදීම තුළින් ශක්තිමත් කිරීමෙන් තමයි අපි හිතේ ශක්තිය සැපත සතුට බලාපොරොත්තු නමුත් මේ ක්‍රමය බහා තමයි. ඒ ක්‍රමය දැඩිසේ ගන්නේ නැතුව යෝගාවචරයා මේ බුදුරජාණන් වහන්සේ විසින් දීපු අත්හදා බලපෙ. ඒකාන්ත ප්‍රතිඵල දෙන්නා වූ මේ සතිපට්ඨාන බෙහෙත අනෙක් බෙහෙත් වලට වඩා ප්‍රමුඛතාවය දීලා පාවිච්චි කරන්න පටන් අරගත්තොත් ඒක හාත්පසින්ම වෙනස් ක්‍රමයකට සමන් සූපත් කරන්න පටන් ගන්නවා. කොහොමද? හිතේ වීර්ය ප්‍රධාන කරගත්තා වූ සාමත්ම අවදි ස්වરૂපය. කිසිම වෙලාවක කෙලස් වලට එන්න දෙන්නේ නැතුව, පිටබර වෙන්න දෙන්නේ නැතුව, කුස්කණ්ඩ දෙන්නේ නැතුව, සැග් ගහෙන්න දෙන්නේ නැතුව, එකතන පල් වෙන්න දෙන්නේ නැතුව අවදියෙන් සාමත්ම අප්‍රමාදීය පවත්වන වීර්ය නිසා යෝගාවචරයේ හිතේ පැහැදිලිකම ප්‍රභාස්වරේ වැඩෙන්න පටන් මේ ප්‍රභාස්වරයේ තුල විශේෂයෙන්ම මනක් දුක්චරිත නැත්නම් මිත්‍යා විතර්ක දුරු වීම නිසා හිතේ ප්‍රභාස්වරය වැඩි වෙන්න පටන් ගන්නවා. යම් මොහොතක අන්නේ විදිහේ ප්‍රභාස්වර හිතකින් නැත්නම් ඒ ප්‍රභාස්වර හිත නම් වූ නාම ධර්මයේ මුල් කරගෙන රූප ධර්ම පහළ වෙනවනම් ඒ පහළ වෙනා වූ රූප ධර්ම ඒකාන්තයෙන්ම සැහැල්ලුයි ඒකාන්තයෙන්ම ප්‍රභාස්වරයි. වෙන විදිහකට කියනවා නම් යෝගාවචරයාගේ මේ පිළිසිදු හිත පවතින තාක්කල් කයේ ප්‍රසන්න භාවය පවතී. මූණේ ප්‍රසන්න භාවය පවතී. ඇසුරු ප්‍රසන්න භාවයක් පවතී. මේ ප්‍රසන්න භාවය නිසා යෝගාවචරය තුළ පැවතුනාන ජන්මගත නිදාගත රෝගයක් රෝගයක් පවා දැන් සුව වෙන්න පටන් මේ සුව වීම එන්නේ ප්‍රධාන වශයෙන්ම අන්නර හිතේ සැහැල්ලුකම නිසා. හිතේ පැහැදිලිකම නිසා ප්‍රභාසරේ නිසා. මේ නිසා මේ විදිහේ අපි ගත්ත පරම්පරාගත නිදාගත සංසාරගත රෝග කියනෙව්ව දැන් අමුතු ක්‍රමවලට කර්මන්‍ය භාවයෙන් ශරීරයට පහසුව ගෙන දෙන්න පටන් ගන්නවා. මේ සැපය නැත්නම් මේ ආනිසංශය මේ ලාභය කම්මැලියට ලැබෙන ලාභයක් නෙවෙයි. කුසීතයට ලැබෙන ලාභයක් නෙවෙයි. යමක් ඉදිරිපත් වෙනකොට පස්ස ගන්න මිනිහට ලැබෙන ලාභයක් නෙවෙයි. යමක් එනකොටම තේ කියන කෙනාට ලැබෙන ලාභයක් නෙවෙයි. මේ දේ ඉවසගෙන වීරිය වැඩි වීමට ඒක හේතුවක් කරගෙන මේ තුලින් හිත කියන ධර්මයේ වැඩේවා නාම ධර්ම වැඩේවා ඒ තුල අත්තා වූ ශ්‍රද්ධාව විරිය සතිය සමාධිය ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්ම වැඩිම මාර්ගයෙන් හිත තැම්පත් වේවා තහවුරු වේවා ඒ තහවුරුව තුලින් මට යමක් උරුම නම් ඒ උරුමදී ලැබේ ඒ තාක් මන කාය ජීවිත නිර්පේක්ෂව මේ ධර්මතාව වඩනවා කියන අන්න අදිෂ්ඨාන පූර්වක වීර්යවන්තයාට විතරයි මේ සත්‍යය මේ සතුට ලැබෙන්නේ එහෙම නැති කෙනාට කුසීතයාට මේ ශාසනයේ මේ සැපේ ලබන්න අමාරුයි. වෙන විදිහට කියනවනම් ධම්ම වලතාන ඥාන සමාධිච්ඡය මුල් කරගෙන පදනම් කරගෙන අපිට යම් කිසි ආනිසංස රාශියක් ලබා ගන්න පුළුවන් නම් ධම්ම සම්මෝහය තියෙන තාක්කල් කවදාකවත් ඒ ආනිසංස ලැබෙන්නේ මේක ඒකාන්ත මේක ඒකාන්තයි ඒ නිසා යෝගාවචරය මේ ධර්මතාවයන් තේරුම් අරගන්න මේ ධර්ම බවත්තාන ඥාන සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කොහොමද? ඒකට අවශ්‍ය කරන මූල කර්මාන්ත මොනවද? මුල් අදුපාඩු මොනවද? Taman විසින් කළ යුතු දේ මොනවද? හැදෙනකොට හැදි හැදේ කොහොමද? ඒ හැදේ අනුව ලැබෙන ආනිසංස මේවයි කියලා අහනකොට අහනකොට විශේෂයෙන්ම හේතු සම්පත් සහිත කෙනාට ඥානවන්තයාට මේ විශේෂයි ඇහිමෙන්ම කුසල ඡන්දේ පහළ. Taman සම්මතකතා සම්මාදිට්ඨියේ යම් ශ්‍රද්ධාවක් හේතුවද ඒ ශ්‍රද්ධාව උත් නැහැ. Taman තුලින්ම අත්දකින්න ඕකප්පන ශ්‍රද්ධාවක් වඩපත් වෙනවා. ඒ නිසාම මේක අත්දක ගන්න වීර්ය පහළ වෙනවා. වීර්ය කරන්ඩ කරන්ඩ කරන්ඩ සතිය නොසලී අඛණ්ඩව ප්‍රවැත්ම සිද්ධ වෙනවා. මේ ප්‍රවැත්ම අඛණ්ඩ භාවයේ දවසින් දවස දවසින් දවස වැඩි වෙනවනම් මේ පුද්ගලයාට විතරක් මේ බාහිරේ ඉන්න අයට පවා ඔහුගේ කායික හැසිරීමේ මුර්ධ භාවයේ හැදියාව සංයමයේ පේන්න ගන්න. වචනේ ඒ වෙනස් වෙන ගතිය. මුරුදු භාවයටපත් වීම සිදු වෙන්න පටන් ගන්නවා. මේ දැක දැක යෝගාවචරය මේ කියන විදිහට වීර්යය වඩනවනම් විශේෂම අදිස්ථාන ගන්න ඕනේ. අදිස්ථාන ගනිමින් මේ යති ප්‍රතිඵල දැක දැකම ඉදිරියට යනවනම් හිතේ මෙතෙක් කාල ප්‍රවතුනා වූ මේ මිත්‍යා විතක්ක දැකීමම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ දැකීමෙන්ම මිත්‍යා විතර්ක වලින් තමයි අනවින කරන හැටි දෙස් දෙවල් දෙන හැටි තේරෙනකොට ක්‍රමක්‍රමයෙන් ඒ පිළිබඳව යෝගාවතට ඇත්ත ඇතිසතු දැකීමෙන් මේ විතක්ක නැති කිරීමට ගත යුතු යම් ක්‍රමයක් තියෙනවා නම් ඒ දේ කරන්නේ තව තවත් කුසල ඡන්දේ වැඩි. වැඩෙන්න වැඩෙන්න අර සතියේ අඛණ්ඩ භාවය හොර වැටෙනවා. දිනු වෙනවා දිනු වෙන්න වෙන්න සර සතිය තව තවත් ක්‍රියාත්මක වීම නිසා අර මිත්‍යා විතර්ක වලට ඉන්න බැරි තාක්ෂයකටපත් වෙනවා. අවිහිංසා විතක්ක, අවිආපාද විතක්ක, නික්ඛම විතක්ක ආදී සංඥා විතක්ක වැඩෙන්න වැඩෙන්න මේ යෝගාවචරයාගේ මේ නම නම් වූ මේ හිත නම් වූ මේ ධර්මතාවයේ නිවැරදි වීම ඍජු වීම නිසා කායිකව මෙතෙක් කල් ගවතුනා වූ ධර්තයන් දුර වෙන්න පටන් ගන්නවා. එහෙම නැතිනම් ඒ රාගය, ද්වේෂය, මෝහය ආදී දේවල් ඇතුළත හටගත්තා වූ ගිනිසේ බුදුරජාණන් වහන්සේ උපමා කරලා පෙන්වන්නේ මේ ඇතුළත දවන ගිනි. නමුත් යෝගාවචරය ඒ ගිනි තමන්ගේ උත්සාහයෙන්ම වහගෙන ඇතුළට වෙලා දැවීමෙන් පවතිනවා සතිය නැති කාම. සතිවත් පුද්ගලයාට මේ තමන් මේ රකින්නේ මේ තමන් කුසීත භාවයෙන් ඉඳ දෙන්නේ සීනමිත භාවයෙන් ඉඳ දෙන්නේ මේ ගින්න ඇතුළත දවන ගින්න දැවෙන්ටයි ඒකට කුමර වැටෙනවා ඒ නිසා වහාම අවදි වෙනවා. ශ්‍රද්ධාව පිටවගෙන මේ ගින්න පිළිබඳව අවදි මහත් භාවයේ ඇති කර ගන්න ඕනේ කියන අර උසස් විදිහේ නැත්නම් දෙවෙනි තුන්වෙනි මට්ටමට දිනුනා වූ සතිය පිළිවෙල කුසල ඡන්දේ පහළ වීම ඒ අනුව කටයුතු කිරීම තමයි මෙන්න මේ ධම්මවවත්ථානයේ කියන විශේෂ අවස්ථාවේදී සිදුවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ විදිහට වීර්ය පවත්තන ඒ වගේම නැත්නම් එහෙම නොපවත්තනේ මේ දෙපාර්ශ්වය අතර වෙනස පුදුමාකාර වෙනසක් කියන්නේ. දෝචේ වස්සතන් ජීයේ කුසීතෝ හීන විදියෝ ඒකහා ජීවිතය සෙයෝ විරියන් දැල්ල විරියාරම් විරියාරම්භ විදි ආරම්භ කරන ලද දල්ල පරාක්‍රම ඇති කෙනාට ඇති කෙනාගේ ස්වરૂපය විදිය නැති කම්මැලි වූ ජීවිතයේ පුද්ගලයෙකුගේ අවුරුදු 100ක ජීවිතයක වැඩිය එක දවසක් වටිනවා කියන විදිහට බුදුරජාණන් වහන්සේ මේ දෙක සංසන්දනය කරන ධර්මපදයි. ඒ මොකද මේ කාරණා මාර්ගය මේ ප්‍රතිපatti මාර්ගය තේරුම් අරගෙනම තමන්ගේ නාම රූප ධර්ම වශයෙන්ම මේ තුර පිළිපදව ගත්තොත් තමන් තුළ අත්දක ගත්තොත් ඒ පුද්ගලයාට මේ ශාසනය විස්තර කරන්නා වූ මේ ධම්මවතාන ඥාන සම්භෝහය කියන ආලෝකයේ වැටෙන්න පටන් ගන්නවා. මේ ආලෝකයේ වැටෙන්න වැටෙන්න චිත්ත ධර්ම කායික ධර්ම වල විශේෂ කර්මණි භාවයක් විශේෂ සූර භාවයක් ඇති වෙනකොට ඇති වෙනකොට මෙතෙක් කල් පැවතුනා වූ සංසාර රෝග නැත්නම් ලෞකික රෝග රෝග ඒ වාගේම ලෝකෝත්තර ගමනට ආව රෝග කියනවා මේ දෙකම දුර වෙන්න පටන් ගන්නවා ප්‍රසන්න භාවයට පත් වෙන්න පටන් ගන්නවා ඒ විතරක් නෙවෙයි යම් යෝගාවචරයේ මේ කියන ක්‍රමයක තේරුම් අරගෙන සතිය දිනු කිරීම කායික සංවරය වාචික සංවරය ඒ සූර භාවයේ තුලින්ම ඇතිවෙනා වූ මානසික සංවරය කියන විදිහට සියුම් භාවයට දිනු කරගෙන දිනු කරගෙන යනවනේ මේ යෝගාවචරය ආවිසින් කරන යන්න වූ ලෞකික කටයුත්තක් වෙනවනම් ඒ කාන්තයෙන් වෙනකට වැඩිය සාර්ථකයි. ඒ කාන්තයෙන් වෙනදා විතර කරදර කංකටළු වැඩි කරන්නේ නැහැ බොහොම සාමකාමීව යාදෙන ස්වරූපයකටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි කරගෙන යනා වූ මේ භාවනා වැඩ පිළිවෙල. නැත්නම් ලෝකෝත්තර මාර්ග වැඩ පිළිවෙල වෙනකට වැඩිය Tamanට ඉතාමත්ම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මාර්ගයක් පැහැදිලි වෙනවා, කලියුත්තක් පැහැදිලි වෙනවා. ඒ වාගේම කරන කරන මොහොතක් පාස ඒ යෝගාවචරයට එහි ලැබෙනා වූ ආනිසංස ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ සම්මසකත ඥාන සම්මාදිට්ඨිය මැත්තේ පවතිනා වූ ඕලාරික ස්වરૂපයක් එහෙම නැත්නම් නිතර කැඩෙන නිතර දුර්වල වෙන සතියක් මේ සම්මවත්තන ඥානයේට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ විද්‍යත කාරණා තේරුම් අරගත්තට පස්සේ යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ විදිහට අඛණ්ඩව දිගට පවතින යාදෙන සතියක් ඇති කරගන්න නම් හේතු ධර්ම සම්පූර්ණ කරන්නේ නැතුව පහළ වෙන්නේ නැහැ. ඒ සඳහා ඒකාන්තයෙන්ම අවශ්‍ය හේතු ධර්ම සම්පූර්ණ කරගන්න මේ හේතු ධර්ම සම්පූර්ණ කරනවා කියන්නේ මෙතනදී නම් වශයෙන් කියනවනම් කුසල ශ්‍රද්ධාවත් කුසල ඡන්දයත් වීර්යයයි. ඒ කියන ධර්මතාවයන් මුලදී මුලදී ඇති කරනකොට විහෙසයි. සූර භාවයේ අඩුයි, යාදෙන ස්වරූපේ අඩුයි. මේක යෝගාචරය තේරුම් අරගෙන මුල් මුල් අවස්ථාවේදී කාය ජීවිත නිර්පේක්ෂව යෙදෙමින් නැවත නැවතත් වැටෙන්න යන ශ්‍රද්ධාව නගිට්වා ගැනීම, දුර්වල වෙලා යන කුසල ඡන්දේ නගිට්වා ගැනීම, දුර්වල වෙලා යන වීරිය නැවත නැවතත් සම්පහන්සනය කරගන්න මේ කටයුතු කරනවනේ ඒ යෝගාවචර තමයි කරගෙන යනා වූ මේ වැඩපිළිවෙල දිගට කරගෙන යන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. එහෙම නැති කෙනාට නිතරම ඒ කර්මාන්තය විනාශ කරන සුළු බවටපත් වෙලා ඒ තද වෙහෙසකටපත් වෙනවා. Taman තුළ ඇත්තා වූ පිළිගැනීමේ ස්වરૂපය අඩු වෙනවා. මේක හරියයිද නොහරියයිද දැන් මම ඉන්නේ හරි පාරද නැද්ද මේ නිසා යෝගාවචරයට ප්‍රමුඛතාවයේදී යුතු දේ මොකද්ද නොදිය යුතු දේ මොකද්ද කියලා තේරුම් අරගන්න බැරි වීම නිසා සෑම වෙලාවකදීම මේ හිතේ යොහුසුළු බව කියන නාම ධර්මයන්ගේ දියුණුවට වඩා වූ රූප ධර්මම තමයි ඉදිරිපත් කරන්නේ. ලෝකේ සම්මුතියමයි ඉදිරිපත් කරගන්නේ. ඒ නිසා ඒ වෙන පුද්ගලයෙකුට කර්ම කාරණා ගැන්නුවක් දැනුම් දුන්නත් ඒ සම්මුතියෙම ගැලෙන ස්වරූපයේ තියෙන කරගෙන ගිය යම් රළු ගොරෝසු වැඩ පිළිවෙලක් තියෙනවනම් ඒක අතාරින්නේ නැහැ. මේ වැඩ පිළිවෙල නැත්නම් කියන නිසා අර ඉන්දිය ධර්ම දුර්වල වීම සීක්‍රයෙන් ඉඳ පටන් ගන්නවා. ඒක ප්‍රතිපක්ෂයි යම් කිසි කෙනෙකුට කාරණා කාරණා තේරුම් අරගෙන නියම විදියට සතිය පවත්වනවා. ඒ සඳහා අවශ්‍ය කරන ශ්‍රද්ධාව, කුසල ඡන්දේ වීර්යය, හස කැවීමෙන් ඉදිරියට යන කෙනාට තමන් තුළින්ම මේ ධර්ම මාර්ගයේ වැටෙන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචර ජීවිතයක මේ ධර්ම වවත්තාන ඥාන අවස්ථා ඥාන මට්ටමේ ඒ පන්තිය විශේෂයෙන්ම වෙනසක් ඇති කරන තීරණාත්මක අවස්ථාවක්. මොකද මේ වෙලාවේදී යෝගාවචරයට අරමුණේ වැටහෙන දේ පිළිබඳව වෙනස තියෙනවා. තමන් අනිත් අය සමග පවත්වන ආචාර ධර්ම වලදී වෙනස තියෙනවා. තමන්ගේ හිතේ පවතිනා වූ මේ මිත්‍යා ධර්ම සම්‍යක් සංකල්ප සහ මිත්‍යා සංකල්ප වල පොරේ එක පැත්තකට පෙරලෙන්න පටන් ගන්නවා. ඒ වගේම දකින් දකින් අරමුණේ නාම රූප වැටෙන්න පටන් අර ගන්නවා. මෙන්න මේ වෙනස සිදු වෙනවා නම් ඒ යෝගාවචරයට අලුතෙන් පිටින් කෙනෙක් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ භාවනාව හරියට. එවැනි යෝගාවචරයකට ඇහුවොත් තමන් කොහොමද අරමුණට අරමුණ මොකද්ද කොහොමද හිත නංවන්නේ අරමුණේ වැටුනේ කොහොමද කියලා කිසිම කලකේ කලෙලියක් මේ පටලැවිලක් නැහැ. කලකොල භාවයක් නැ බොහොම පිරිසිදු උල්පත්කින් වත්ව ගලන්නාසේ තමන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරගන්න පුළුවන්. එහෙම කරන්නේ නැති කෙනෙකුට ඇහුවොත් පුත්‍ර වේලා භාවනා කරනවාද නැත්නම් අරමුණට හිත නංවන්නේ කොහොමද? අරමුණ වැටුනේ කොහොමද කියලා ඒක වැටහෙන්නේ මේ පුද්ගලයාට දොස් කියනවා. මේ පුද්ගලයාට බැරි දෙයක් බැරි දෙයක් මිදිකලා ඉල්ලනවා. ඉතින් එවැනි කෙනෙක් හුඟක් වෙලාවට කතා කරන දේවල් හිතාමතා කරන දේවල්. මේ හිතාමතා කතා කරන දේවල් වල කිසිම ගොනුවක් නැහැ. ඒ නිසා පළපුරුදු කෙනෙකුට අහගෙන ඉන්න දෙවන්නට බොහෝම ඉක්මනට වැටෙනවා මේ පඳුරට ගහන. ආම එන්නේ දැකලා නැහැ සතා දැකලා නැහැ පඳුරට ගහන ස්වරූපයක් තියෙනවා. ඒ නිසා එවැනි යෝගාවචරය භාවනාවේදී වෙහෙස ගන්නොත් අහන බලක නාටත් වැටෙනවා. ඒ නිසාමයි ඒ විදිහේ කාටත් මේ අඩුපාඩු පිළිතන නිසාමයි සෑම කෙනෙක්ම මේ අඩුපාඩුපත්යන් තේරුම් අරගෙනම ඒවා වියලවා හරිමින්ම ගාන කරන නිසායි මේ ධර්ම මාර්ග වශයෙන් උපදේශ මාලාවක් වශයෙන් මූල ධර්ම වශයෙන් මේ කර්ම ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරනකොට කරනකොට තමන්ට ඒ දේ වැටහෙට ගන්නවා. මේ වැටහුනොත් ප්‍රශ්නේ වැටහුනොත් මේ මාර්ගයේ නැත්තව පිළියම් ලං කරගෙන ලං කරගන්නට ඔහුට පුළුවන් වෙනවා. ඒ තමයි මෙතුආකාරය. ඉක්මවා ගන්න බැරුව තිබුණා වූ මේ සියුම් ධර්මතාවයේ තේරුම් ගැනීම එතන. එවැනි පුද්ගලයෙකුට මේ ධර්ම අවස්ථාන අවස්ථාවේදී ලොකු වෙනසක්, ලොකු අත්දැකීමක් ඇති වුණොත් ඔහු තුල ඊගාව මට්ටමට ඉදිරියට යන්න විශාල ශ්‍රද්ධාවක්, විශාල කුසල ඡන්දයක්, විශාල වීරියක්, විශාල සතියක් ඇති වෙලා ඒ ගුරුවරු විසේ ඒ ධර්ම මාර්ගයේ විසේ විශාල භක්තියක් ඇති වෙනවා. ඒ නිසා මේ හැම ධර්මයක්ම එයින්ම උපන්නා වූ ශක්තිය ඉදිරියට ගන්න කරන ගතියක් තියෙනවා. මේ ධර්ම ස්වરૂපේ. ඒ නිසා මෙතෙක් පැවති මෙතෙක් තමන් උත්සාහයෙන් වීර්යයෙන් පවත්වන්න දීතුනෝ. ඒ අත්දැකීමේ යම් ප්‍රමාණයක් සාධාරණ අත්දැකීම් ලැබිලා තියෙනවාද? ඒ අත්දැකීම් වලට මේ ධර්මියත් ලං කරගනිමින් තව තවත් සූර විදියට, තව තවත් දක්ෂ විදියට තමන්ගේ මේ භාවනා කටයුත්ත ඉදිරියට කරගන්න ලැබීමෙන් මතුවෙන මතුවෙන සෑම අරමුණකම නාම රූප ධර්මයේ විග්‍රහ කරගන්නට ඒ නාම රූප ධර්මයේ ස්වરૂප තේරුම් ගැනීමෙන් කියතාව යෝසල් බව තේරුම් අරගන්නට මේ ධර්මය මේ ධර්ම දේශනාව ඒකාන්තයෙන් හේතුක වේවා කියන මෛත්‍රී චේතනාවෙන් අද ධර්ම දේශනාව මේ සාගතාචයම් මේහි සම්දකං කුණ සම්දකං සත්‍ති දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති දිව්‍යා එක්කාගතාචයන් දේවී සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්කාගතාචයන් දේවී සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්ථාච භුම්මත්ථා දීවානාගාමනිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථාච භුම්මත්ථා දීවානාගාමිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්ථාච භුම්මත්ථා දීවානාගාමිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්ති ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්ති ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්ති ඥාතයෝ නිස්සාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ